දේශනා කරේ අනුත්තර වූ ධර්ම සත්‍යයක් බව දේශනාවේ සඳහන් වෙනවා තිබෙනවා. සංසාරයේ කියන එක කතාව සංසාරයේ specifically <laughs> සංඥා වේදනා පච්චා මනෝ ආදී වශයෙන් මේ භවචක්‍රය උපදජාන මතයේ තියෙනවා කරනවා සත්‍යමින්තරය විහාරදී වශයෙන් මේ ඉන්ද්‍රියන් පහළට කරගෙන භවය පහළට කරගෙන උපදජාන මතයේ ධර්මයේ මුල් සම්මතී පැහැදිලි කරලා තිබෙනවා එතකොට මේ භාවය කියන එක කියනවත් නෙමෙයි. දැන් අපට තේරෙනවා. අපට මේ භාවය කියන එක අපට තේරෙනවා. අපට ආත්මී කෙනෙක් වඩ අපි නම කෙනෙක් මොකක්ද කියලා. එතකොට මේ භාවය නිසා කියනවා. මුත්‍රාදාන කරන්නේ ඒ සමාජ සංකේත සම්පන්න අනුසත ධර්ම ශාස්ත්‍රය. එතකොට ධර්ම ශාස්ත්‍රයේ කියන්නේ මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. ආයතනයෙන් ගත්තු සිල්පති බුදුරජාණන් වහන්සේ දේශනා කරන සෑම සූත්‍රයක්ම ආයතනයෙන් කොටස් දෙකක් ඒකකට කියන ආකාරයෙන් කියවි කතකින් මාතෘකාව දැක්ක පොතපත් සුග්‍රහය. අපේ පුරපතේ පුරාම ප්‍රොජෙක්ට් කමියේ පිටිපතේ නැවතනකොට පිළිවෙලින් හිටලා ඉලක්කය. ඒ කියන්නේ පුරාමයේ පිටිපතේ ප්‍රාථමික පුරපතේ පුරාම ප්‍රොජෙක්ට් ආකාරයෙන් ප්‍රතිපදින අපේ ජීවිතයේ තියෙන ප්‍රාථමික එතකොට බුදුරජාණන් වහන්සේ මේකේ තේරුම කාටද? බුදුරජාණන් හරිනේ. බුදුරජාණන් කියන කාරණේ මේ ප්‍රතිම දෙවියන් මේ බාහිර කොටස. ඒක අපේ ජීවිතේ සම්බන්ධ වෙන්නේ. අපට සමාජ ජීවිතේ විස්තර කරන්න තියෙන ප්‍රතිපදාවක්. අපි දරුවෙක් කරනවා අපි ජීවිතේ කරනවා අපේ පුතේ අපි මනසේ දුරජන මහන්සිය දේශනා කරේ කොහොමද ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා ඒක තමයි අපි කරන්නේ ඒක තමයි කොහොමද ඒක තමයි අපිට මේ මොහොතේ පරිණාමය අපි මොකක්ද කියන ප්‍රකාරයේ කරුණු කුමාරී මොකද මහා කියන ප්‍රකාරයේ මේ මුලින්ම working integration with the and be for the ඒක තමයි නමුත් සම්පූර්ණ සංකල්පයෙන් පාස් Thank you. තමයි සංචාරණය කියලා කියන්නේ. ඒකට සංපතිකර සංපතිකර කියන්නේ ඉති පිටි කරත්තා සම්භාවය. සම්පූර්ණ තේරුම ජීවත් වෙනවා නම් කියනවා. සම්පූර්ණ ජීවත් වෙනවා කියන එක කියනවා. සම්පූර්ණ ජීවත් වෙනවා කියන එක කියනවා. ඇතිවෙන කෙලෙස් සංස්කෘතියක්. ඇතිවෙමින් ඇතිවෙමින් පවතින ස්වභාවය දිගින් දිගට පවත්න ස්වභාවය සංස්කෘතිය. ඊළඟට කියනවා ආයතනකද අපේ ඉස්සරහට ස්වභාවය ඒ අරමුණ අපි ඉස්සරහට ඒ අරමුණ සත්‍ය සිතක් වැටහීමක් වෙනස් කරන්න පුළුවන්. ඒ තුනස්රෝකේ ප්‍රති විත සම්මුති භාවනා ඒක සම්පූර්ණ කරනවා මොහොතකින් ඉන්න පුළුවන්. ඒ සම්මුති භාවනා ප්‍රතිපත්තිය ඒකට තියෙන්නේ මේ සිත කියන එක සමතාවයක් කියනවා. සමතාවය කියන්නේ ඒක සත්‍යයක් si no de අන්තරාත්මික වශයෙන් තමයි සසහන් කරන්නේ. Thank you. කරලා මානසික බලපෑම කියන ප්‍රශ්න. ඒ ප්‍රශ්න ප්‍රමාණය මොකක්ද කියන්නේ? ඒක තමයි මොකක්ද කියලා උත්තරය තියෙනවා. මොකක්ද උත්තරය? මේ සංස්කාරයේ සම්පූර්ණ නැති ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැක්කේ කොහොමද? ධර්මයේ තේරුම් ගන්න ඒ සම්මුතිකාරය නිසා කරනවා. එතකොට ඒක කරන්නේ ලෝකේම පාරමිතියෙන් පස්සද සම්පූර්ණ ඇතුළු වෙන සාර්ථකත්වයෙන් මුදලින් ගොඩනගන්න කරන්නේ. අනුසාරකත්වයෙන් ඉන්ද්‍රිය ප්‍රකටකගෙන මේ සත්‍ය කුමනතරක් කරන කුමනතරේ සත්‍ය කරනවා. ඒ සම්පූර්ණ වශයෙන් සම්පූර්ණ කතා කරන සමය තුළ තියෙන්නේ මිනී මාත්‍රය. ඒක මුලික කරන්නේ අහස දෙකම තියෙන මිනී මාත්‍රය මිනී මාත්‍රය කියන්නේ. මිනී මාත්‍රය කියන්නේ සම්මුතියෙන් සත්‍යයෙන් කරගන්න සමස්තක. ඒක අපේ ජීවිතයේ ගත්තම අපුච්චම දේවල් තියෙනවා. සංඝාතනයේ ඉඳලා සම්මුතිය සම්මුතිය ඒ ජීවිතය අපට කරන බාහිර ලෝකයේ කොච්චර බුදුදහම අපේ ජීවිතයේ සැබෑ නිවීමක් ලබා ගන්නකොට අපේ මොනවද කියනවා මේ කරන්නේ දෙකොල්ලක මුස්තාරගේ කරන්නේ අප්‍රමාණ විදියට මොනිකුත් දැන්වලින් සම්පාදන් කරගෙන ආත්මික කර්මලියක් කියන කොටස වෙනවා. මේ සුත්‍රාන්තත් එක්කේ අපි ඇතින් කලින් ප්‍රාතිම කියන කලිනේ කියනවා ඇතිවෙනවා. දැනනවා ආධිවත් කියන අපි විස්තර කරාට අපේ ප්‍රජාකීම අපේ දැකීම අපේ ජීවිතේ ඇති වෙන්නේ. ඒ ඇතිවෙන්නේ නැති ප්‍රාතිම කියන මරණය සම්පූර්ණ දකින්න සමර්ථ ඒ කරේනත්තර දකින්න උත්සාහ කරලා පහන් උත්සාහ කරලා අපිට ඒක දැකලා ඉවර කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ නිසා අපිට නියම අපහසුතාවක් නිරන්තර කියන්න පුළුවන්. අර මහා කියන තැන මේ සම්මුතියනේ කපුපා කියන ඒ කතාවෙන් අර්ථ දක්වනකොට ඒ දෙයිතන කොහොමද කියන මොකද්ද මේ ඉන්ද්‍රිය තනින් කොච්චර අපි කරාද කියලා ඒකත් මේ විකල්ප කරනවා. ඒක තමයි සංස්කාරයේ කියන මහානික. ඒ මහානික බලන්නේ එතන මේකේද ඒ මොකද බලන්නේ ඒ සංස්කාරයෙන් මතත් දෙකකින් දැකලා දැනීම නිසා අපිට මේ මහානික බලය ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපේ තමයි ප්‍රත්‍යමයෙන් දුරු කරගත්තොත් ඉන්නවා ඒක ශරීරයෙන් හසුරුවන්නේ මේ සියල්ලම තේරුම් කරගන්නට පුළුවන් තමයි. මේ කිසිමක අප්‍රතිචේන මෙන්න මේ කම්පා යොදාගෙන අපේ එකක් තියෙනවා. බුදුසසුනේ කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යාවල විතරක් තියෙන එක. ඒ වුණත් අපි සම්පූර්ණ ලැබියට සංසාරයේ කරන සම්දේශනා බලනාදී අපේ සම්දේශනාවයි අපේ සම්දේශනාවයි